නිසා කෙලෙස් අයින් කරන්න ඕනේ උඹ කෙලෙස් කියලා දන්නවනම් මට එකපාරක් ඔයගේ මතක් වුණා අපි ඉස්කෝලේ යන කාලේ 70 කිය මම හිතන්නේ. ආ විජේ වීරේනෝයි කියලා තිබුණා බෝගම්බර පිටරේට. ඉතින් දවසලේ හරි ප්‍රසිද්ධ යන වෙලාවක් ඔය ජීවිපේකේ. ඉතින් තෑයින පිරිසක් ඒ හරි ජනප්‍රිය කතාවක් ගත්තාම පැය පහ කතා කරනවා. තෑයින පිරිසක් ඇවිල්ලා තියෙනවා CID එකේ කට්ටිය නිකම් කතාව අහන්න වගේ. යනකොට හැම එකාගෙම පිටේ CID කියලා බෝඩ් එකක් එල්ලලා තිබුණලු. ඒකේ කාර්යයම දැනගෙන මේ ඇවිල්ලා තියෙන CID කමෙන්ට් හැම CID කාර්යයකම පිටිපස්සේ බලනකොට බෝඩ් එකක් එල්ලලා. ඉතින් ඊට පස්සේ වැඩක් නැහැ ඉතින් කතා කරන්නේ. හැම එකම අහුවෙලා ඉවරයි. උට ගහන්න ඕනෙත් නැහැ. කොහොමද CID කාර්යය ආවේ කියලා කතා කරන්නේ. කට්ටිය හයිය වෙන, කට්ටිය බලවන්ත වෙන, කට්ටිය නීතිය තියෙන පිටේ CID එකක් එල්ලලා තිබුණා. එච්චර අපිට තියෙන ලේබල් කරන්න රාගේ එනකොට රාගේ පිටිපස්සේ ලේබල් එකක් ගහන්න රාගේ කියලා. ද්වේෂය ලේබල් අපිට කරලා ද්වේෂය කියලා බල බින්දිනවා. මේ රාගේ මකණ්ඩ ගියොත් අපි මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ මහ බලවත් මාර දෙනවා කියන එක. අපිට තියෙන රාගේ රාගේ වශයෙන් දන්නවනම් එයාට දුවන්න බෑ. ඒ නිසා නීවරණ ධර්ම අද ධර්ම මේකට මම මතක් කරේ. ධම්මේ ධම්මානුපස්සේ විහෙරති කියන එකට අතර ධර්ම කාරණා වශයෙන් ආධුනිකයෙක් වේවා ශේක පුද්ගලෙක් වේවා රහතන් වහන්සේ නමක් වේවා බලන්නේ මේ ධර්ම කාරණා ටික ධර්මානුපස්සනාවේදී ඉස්ලාම් පෙන්වන්නේ නිවර්ණ. චිත්තානුපස්සනාවේදී තරාගං හිත විතරාග හිත සදෝ සංහිත විිත දෝෂ හිත සමෝහ විිතමෝහ පෙන්වනවා. ඊට පස්සේ නැවතත් ඒ මාත්‍රකාවම ධර්මානුපස්සනාවේදී කාමචන්ද හිත ව්‍යාපාද හිත තීන මිද්ද හිත උද්දච්ච කුච්ච හිත විචිකිච්ඡා හිත මේක හට ගන්නවා මේක වැඩි වෙනවා මේක අඩු වෙනවා නැති හිතේ කාමරාගේ පහළ වෙනවා දැන් කාමරාගේ පැහැින් නැති වෙලා යනවා කාමරා ද්වේෂේ නැති හිතේ ද්වේෂේ නැහැටි පේනවා ද්වේෂය නැහැටි පේනවා නිජමත නැති හිතේ නිජමතේ නැහැටි පේනවා නිජමත නැහැටි පේනවා මෙහෙම ටිකක් බලනකොට ආයේ නොයනා ගමනක් යනවා ගිහිල්ලා එන්නම් කියලා නෙවෙයි යන්නම් කියලාම යන වෙලාවක් එනවා වෙන මොනවාක් අනිසාරේ දැකපු නිසා ඒක නිසා මේ උත්සාහ කරන්නේ අපේ හිත බේරලා අපේ හිත කෙලෙසකට හැදෙන්නේ නැතුව තියාගෙන ඉන්න ඕන නම් කය දිහා බලන්න කෙලෙස් නැහැ. ආනපන දිහා බලන්න කෙලෙස් නැහැ. නමුත් මේ කෙලෙස් තියෙද්දිම රාගය එනවා. දැන් අපිට නොතෙමෙන තනක් විදිහට ආනපනෙත් තියෙනවා. කය දිහා බලලා මම දැන් මෙතන කියනවා. ඒකට තෙමෙන තැනක් විදිහට රාගෙත් තියෙනවා. අපිට ඕනනම් තෙමෙන්න පුළුවන්. ඕන නොතෙමෙන තැනට කියලා නිකන් ඉන්න පුළුවන්. මොකද නොතෙමෙන තැන හදාගෙන තියෙන දැන්. අපි දන්නවා ආනාපානය. අපි දන්නවා මම දැන් මෙතන. රාගෙට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා බලනවා. මට රාග රත් වෙලා විසිලා එනවා. ඒකෝට ආයෙත් ආනාපාන දාපුවම රාගේ තියෙන අර තද බල ගැතිය. ද්වේෂය ආවට පස්සේ හොඳටම ද්වේෂයේ තියෙන බව දන්න කෙනාට ඒකෙන් අනර්ථයක් සිදු වෙන මට්ටමට විචක්‍රමන මට්ටමට එනවනම් ආනාපාන දාපු ගමන් බැලුම කුලං ඇරියා වගේ අර ද්වේෂෙට ඉන්න බෑ මොකද ආනාපානේ හරි බලවත් සතිය හරි බලවත් නිජමත වේලාවක විචිකිච්ඡාවක් හැකියක් ආව වේලාවක ඒක හොඳට හොරතල් කරලා බලන්න ඒක නිකන් හරියට මේ පොඩි එකා මේ ගොම්පොළුවේ ඉඳන කක්ක කරලා කක්කාත ගන්න අම්මා අපේ අම්මලා එහෙම බෑ ඉක්මනට කක්කායින් කරන්නේ ඕ ටිකක් අත ගන්න හරිනවා ඔය සීතල වෙනකොට උඹ අඬනවා කටෙත් ටිකක් ගා ගන්නවා අපේ අම්මා කියන්නේ පොඩි කාලේ කක්කට ආවේ නැත්නම් බුලත් පිට රතු පාට වෙන්නේ නැහැ කියලා. එහෙනම් පොඩි කාලේ කක්ක ටිකක් කන්නම අරිනවා. ඊට පස්සේ ටිකක් අතේ මූණ ගාවට පස්සේ ගිහිල්ලා හොදලා තියෙනවා. එච්චරයි කක්ක ගාවයි ගිහිල්ලා පොඩි කාට කිසි විලිලැජ්ජාවක් නැහැ. අම්මට විලිලැජ්ජාවක් නැහැ මේ දැන් ඉන්න අම්මලාට අම්මෝ විල බීජ කියලා ඩිටෝල් දාලා ඕඩි කොලෙන් දාලා මීයා කාට විසි විජ ළඟට එනකොට කරප්පන් හැදෙනවා දැන්. මොකද කිසි දෙයකට හුරු වෙලා නැහැ. බුදුරජාණන්සේ ක්‍රමේ උකක්කත් ටිකට සෙල්ලම් කරන්න අන්න පොඩි කාලේ විතරනේ ඔක කරන්න පුළුවන්. දැන් දුන්නොත් කරයි. කරන්නේ නැහැ. ඒ නිසා කක්කත් එක පොඩ්ඩක් සෙල්ලම් කරන්න. කක්කත් එක සෙල්ලම් කෙරිලා තමයි ධම්මානුපස්සනා කියලා කියන්නේ නීවරණ දෙක ඔය ටිකයි. අර ගොම්පලේ තක් තක් තක් කරලා තලන්නේ. චූත් එක කක් ආවම රස්නියද ඒව හරි ලස්සනයි නෝක. මේක 100 100ක් සුද්ධ භූමියක් නෙවෙයි. කැත කැත වශයෙන් දන්නවා සුද්ධ සුද්ධ වශයෙන් දන්නවා. ඒ නිසා යාට රාගයක් එනකොට gadu gedenne නැහැ. මනුස්ස හිතේ රාගෙන් නතු ගස්කල් වල ඉන්නේ. ගංගා වල ඉන්නේ. මේ එනවා කවුද බය වෙන්නේ තියෙන්නේ මේ ආවිල්ලා යනවා මම නෑ gadu ගෙනෙන්නේ මට ඕන කමක් නෑ. රහතන් වහන්සේට හොඳට මේ කුඹුර තන ගොයන් වැඩෙද්දී නියරේ තනකොළ වැඩෙන දිහා බලන ගොවියෙක් වගේ එයා ඒක දිහා බලනවා. ඒ විදිහට නීවරණ ධර්ම නිවන ගැන අන්තිමම මිනිස්යා පහරන කෙලෙසන ධර්ම දිහා මෙහෙම අතර ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ බලාගෙන ඉන්න පුළුවන් මනුස්සයාට විතරයි නීවරණ තුනක් සැලෙනව නම් සැලෙන්න පුළුවන් නැති වෙලා නැති වෙන්න ඉන්න පුළුවන් යාට හරියට බුදුරජාණන්සේ කියනවා අතේ තුවාලයක් නැති මිනිහා වසභාජනයකට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. අතේ තුවාල තිබ්බොත් තමයි වසභාජනේ විස ශරීරගත වෙන්නේ. පිටේ වනේ තියෙන මීම පඳුරට බයයි. පිටේ වනේ පිටේ වනයක් නැත්තම් ඌ පඳුරට රිංගනවා. එතකොට පිටේවනේ කියන මේව බයිනෝ නැද්දකින් විතර මියාකට තියෙන ගායත රිංගනවා මම ගියානම් මගේ පිට මගේ පිට තුවාලේ නැති අරුගේ උඹට තුවාලයක් තියෙනවා උඹට ඒක නෙමෙයි මම කේන්දර ගන්න මට තුවාලයක් නැහැ මට කේන්දර ගන්න ඕනේ මට කලිය ඇස් යන්න පුළුවන් ඒ ඒ ඒ වගේ කරනකොට පේන්න පටන් අර ගන්නවා ඒ රහතන් වහන්සේට තියෙන හැකියාව නිසා උන්වහන්සේ දන්නා මේ විස බීජ තැන්න ගියා ජන තියන තැන ගියාට මං ආසාද නෙවෙන්නේ නැහැ මං ඒක වැක්සින් කරලා තියෙන්නේ ඒ නිසා ප්‍රතිදේය තියෙනවා. මට බය වෙන දෙයක් නැහැ. නමුත් ඒ තියේදී මගේ ප්‍රතිදේය තියේදී රහතන් වහන්සේ අනුත්යයට ආදර්ශයක් විදිහට නරක තැන් වලට යන්නේ දර්ශීය චර්යාවක් කරනවා. ඒකවල නීවරණ දිහා ඇති උණයි කියලා, පැවතුණයි කියලා, ගියයි කියලා දැනගන්නවා මිස නිවන ප්‍රහාණය කිරීමට මොනම දෙයක් අසත්‍යපට්ඨාන සූත්‍රය සඳහන් කරලා නැහැ. නැති තැනක කාමච්ඡන්දේ එන බව දන්නවා තියෙන කාමච්ඡන්දේ වැඩෙන බව දන්නවා කාමච්ඡන්දේ යන බව දන්නවා කියනවා මිසක් ආ ඒක ප්‍රහාණය කරන්න තකමන්න කියලා හරි දුවන්න කියලා මොකක් කරලිලා නැහැ මොකද බලහන බලහන යනකොට සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න නීවරණ වලට ලැජ්ජ වෙනවා නීවරණ වලට පිළිසුත්තන් වල ඉන්න බෑ දැන් අපි ලයිට් එකක් දැම්මොත් ඔහොරු කැමති නැහැ ඒක ඌ කොහොම හරි ගලක් ගන්න හරි බල්බ් එක කඩන මොකද ඌට හොරකම කරන්න පුළුවන් වෙන්නේ අන්ධකාරය තිබුණොත් තමයි. සත්‍ය කියන්නේ විශාල ආලෝකයක්. අපි ආලෝකය දැම්මට පස්සේ මොන හොරාටවත් එන්න බැරි වෙනවා. ඒක නිසා ඒව එතනම ලැත්තනම ලොක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ආධුනිකයා පු탁ජනයා මේ නීවරණ වල ඇති හැටි දැකගන්න උත්සාහ කරනවා පුළුවන් තරම් බයපක්ෂව. ශේක පුද්ගලයා එච්චර බයපක්ෂයක් නැහැ. එයා දන්නවා මේ ආවොත් මේ නාස්තිය කරනවායි කියලා හැබැයි ඇවිල්ලා රඟ දක්වලා යන්න ආරිනවා. රාතන් වහන්සේ හරියට විස මරමුණ අය කල්ලනවා වගේ. එහෙම නැත්නම් තිත්තරක පිපිඤ්ඤ ගෙඩියක් උයන කෙනෙක් වගේ. එයා දන්න මේකේ තිත්ත නැහැ කිය. මේ තුන් දෙනාගෙම මේ හතර සත්‍යපට්ඨානෙම තියෙනවා. තුන් දිනාගම සතර සතිපට්ඨානෙම තියෙනවා නමුත් එක එකනා මේකට දක්වන ආකල්ප වල වෙනසක් ඇති වෙනවා වෙනසක් වුණාට පස්සේ කය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර නවකයා පුත්තඥයා බලන්නේ ඇති ඇති දැක ගන්නයි. මේක කොහොමද එනකොට කොහොමද යනකොට කොහොමද ආදි වශයෙන් ඉතාමත්ම සමීක්ෂණ ගවේෂීව පරිශනාගාරයකින් නිලධාරියෙක් චීන කන්නඩියක් කරතේ තියාගෙන මක් බලනවා වගේ මේක දැනගන්න. ඊට පස්සේ සීක පුද්ගලයා ඒක දැනගෙන දන්නවා මෙයා මෙයා වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඒ බහුලීගත කරනවා. දැන් නැවතත් බන්න බුදුහාමුදුරුවෝ උපදේ හරිද? මං ඊයත් දැකුව එක හරිද? ඒක පරිඥාව ලබල ආත්පස දැනගෙන හැබැයි අතාරින්නේ නැවත නැවතත් නැවත යොදවලා බලනවා. රහතන් වහන්සේ සතර සතිපට්ඨානයේ යෙදෙනවා දුරස්ත වෙලා. කය දිහා බලන්නේ අනුන්ගේ එකක් බලනවා වගේ. වේදනා දිහා බලන්නේ අනුන්ගේ එකක් බලනවා වගේ. හිත දිහා බලන්නේ හිතේ එන ගොජ දාන එක දිහා බලන්නේ අනුන්ගේ එකක් බලනවා වගේ. නීවරණ ධර්ම ඒ හැම එකක්ම මේ ඒවා මතුවෙනකොටම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඉබේම ඒ නීවරණ එනකොටම දන්නවා මේක මොකටද ඔළුවේ දාගන්නේ ධර්මානුකූලව මේක එනවා කැවිලා යනවා ඒ නිසා බොජ්ජංග ධර්මයක් ආව සත්‍ය ආදී ධම්මවිචය ආදී වටිනා බෝධිඅංගයක් ආවත් නීවරණයක් ආවත් ඒ එකක්වත් මම කියාගන්න නැති නිසා රහතන් වහන්සේ යමක් අල්ලන්නේ නැති නිසා යමකට අහු වෙන්නේ නැහැ. රහතන් වහන්සේ යමක් අල්ලන්නේ නැති නිසා යමකට අහු වෙන්නේ නැහැ. අල්ලන හැම කෙනාම ඒ අල්ලන දෙයට අහු වෙනවා. ඒ නිසා බුදුසසුනේ පෙන්වන්නේ අපේ හිතට එනනම් මෙහෙමයි කියන්නේ මේ නීවරණ වලට මේ බොජ්ජංග ධර්ම වලට මගේ පිරිසුදු හිත නැතුව ජීවත් වෙන්න බෑ. යන් නිතරම මයි ළඟට ඇවිල්ලා මගේ සහයෝගය ඉල්ල. නමුත් පිරිසිදු හිතට නීවරණ නැතුව ඉන්න පුළුවන්. පොච්චංග ධර්ම නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා අපේ හිතට තෙද ගන්නව ගන්න ඕනේ මේ ආවේග, මේ දුක් වේදා, මේ කෙලෙස්, මේ කුසල ධර්ම ඔක්කොම මගේ හිතේ දීලා තමයි පටන් අරගන්නේ. ඒවකෝ ඒවට නින්න බෑ තනියම. ඒක ඇවිල්ලා මගේ හිතේ එල්ලෙනවා. නමුත් මගේ හිතට පුළුවන් ඔය එකක්වත් නැතුව ඉන්න. ඒ නිසා ඒ අනිවාර්යයෙන්ම ඉන්නේ එකන කරේ දා ගන්න ඕනේ. ඒගොල්ලෝ එන්නේ අපෙන් උදව්වක් කියලා නේ. නැත්නම් මගේ හිතෙන් ඉඳන් ඉල්ලන මොකටද මම මේව කරේ දා ගන්න කියලා. ඒක පිළිබඳව ආවෝද එන්නේ එන්නේ එන්නේ එන්නේ යාට ඒක විසමරලා ගත්තා වාගේ ඒ ධර්මයක තියෙන තෙද භාවනා කරපෙකෙ තෙද වරක් ඒක අද්දකපෙකේ තියෙන වටිනකම එහෙම නැත්නම් දෙයකට ලෑස්තිලා ගිහිල්ලා ඒකට මුණ දුන්නාට පස්සේ එන තෙද තේරුම් ගත්තට පස්සේ ආ කරදර එන්න එන්න සතුටු වෙනවා හැම කරදරයකින්ම හැම දුකකින්ම හැම පශ්චාත්තාවයකින්ම සතිය තෙද තේරෙන්න ගන්නවා සතිය බලවත්කම තේරෙනවා අසවල් තැනදී සතිය අවලංගු වෙනවා කියලා හැම තැනකදී වෙන්නේ සතිය බලය වැඩි වෙන එක තමයි ඒක කියන සතිපට්ඨානය කියලා සතිය අඛණ්ඩ වීම එහෙම නැත්නම් සති වේපුල්ල භාවය අන්නේ නිසා අපි සම් මේ අර්ථ සිද්ධිය ස්වార్థය සලකනවා නම් අපි ළඟ අනිවාර්යම ගමන් මාර්ගයේ තිබිය යුතු චෛතසිකය තමයි මේ සතිය. හරි අමාරුයි හිතට ගන්න මොකද සතිය කවදාකවත් අපිට ආඩම්බරයක් දෙන්නේ නැහැ. කවද සති කවදාකවත් අපිට ලාභය සත්කාරයක් දෙන්නේ නැහැ. ශද්ධාව වගේ වීර්ය වගේ මොකක්වත් දෙන්නේ නැහැ. නමුත් එයා නිහතමානීව ඇතුළට බබලන ගුණයක් තියෙනවා. හරිම අහිංසක. අන්නේක වඩා ගත්තොත් හයියති තියෙන වෙලාවේදී හොඳට මේක වටිනාකම දෙන්නේ අමලියක් කරදරයක් වෙච්ච වෙලාව. ඔය ශද්ධාවට එහෙම අමලියති කරදරටි කරන දෙයක් නෑ. ශද්ධාව විශ්වාස කරන්න බෑ. වීර්ය විශ්වාස කරන්න බෑ. ඒගොල්ල කරාරිනවා. සතිය ඒ වෙලාවට පුදුම විදිහට ඉදිරියට ඉදිරියට වෙලා ඒ වෙලාවේදී ඒ දුකට කරදරයට මුහුණ දීමේ ශක්තිය නිසා ඒක බුදුහාමුදුරන්ටත් වැඩිය අපිට ආරක්ෂාව සැලසෙනවා. ධර්මයටත් වැඩිය අපිට ආරක්ෂාව සැලසෙනවා. සංඝාටත් වැඩිය ආරක්ෂාව සැලකන නිසා බුදුරජාණන් කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. උඹ සීල ධර්ම රැක්කොත් උඹ සීලයට හා සමාන ආරක්ෂාවක් ලබනවා. උඹ සීල සමාධි කියන ධර්ම දෙකම රැක්කොත් සීල රකින්න කෙනාට වැඩිය සීලෙන් සහ සමාධි ආරක්ෂාව ලබනවා. ඔබ සීල සමාධි ප්‍රඥා කියන තුනම ධර්ම තුනම රැක්කොත් ඔබට ඒ තුනෙන්ම ආරක්ෂාව ලැබෙනවා ඒ නිසා සත්‍යමත් පුද්ගලයා හැම වෙලාවෙදීම තුමාකාර ආරක්ෂිත ගතියක් දැනෙනවා යාර. වෙන්න තියෙන දේ වෙනවා. ඕකට නිකම් ත්‍යා ගාලා අඬහව ගාලා වැඩක් නැහැ. වෙන දේ කියලා සතියෙන් බලහින්න පුරුදු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මේක තමයි අපේ දෙවෙනි પરම්පරාවට දෙන උතුම්ම දායාදේ කියලා. හැබැයි ඒක දෙන්න අනුගාන අපේ પરම්පරාවත් මේක හිතේ පොඩ්ඩක් තැම්පත් කරගන්න ඕනේ. තැම්පත් කරලා ගන්න පිං ඇති කෙනාට නවකයි කියලා හිතන්න එපා, මුස්ලිම් කියලා හිතන්න එපා, කතෝලික කියලා හිතන්න එපා, ධර්ම විනය නෑයි කියලා හිතන්න එපා. මම කියන්නේ මෙන්න මේ පොඩි රහසක් තියෙනවා. මොනවත් ඕනේ කරන්නේ එළඹ සිටි සීය. පැමිණි දෙේ පැමිණි දෙයට මුණ දෙන එක විතරයි ඕන කරන්නේ. ඒකට ආගමක් මොකක්වත් නැහැ. කරගෙන යන්න කිව්වොත් මේ කියලා දෙන Tamanටත් වැඩි මේ මනුස්සයා බෞද්ධ බව තීරිටික කාලයක් යනවා. ඒක සඳහා සුදුසුකම් බලන්න අයිතියක් අපට නැහැ. අපිට තියෙන්නේ අපි මේක කලින් අහපු නිසා පොඩ්ඩක් වඩලා තියෙන නිසා අපිට මොකක්ද පොඩි සම්බන්ධකමක් තියෙනවා. නමුත් ආධුනිකයා පුංචි කළ සලකන්න අබෞද්ධයි කියලා කොම් කරන්න අයිතියක් බුදුහාමර අපිට දීලා නැහැ. ඒ නිසා මේ සතිපට්ඨානෙමයි මේ සතර සතිපට්ඨානෙමයි නව අචිරපබ්බජිතා අද්දුනාගතා ඉමස්මින් ධම්ම විනේ. ආධුනික ධර්මයේ දන්නේ නැති කෙනාට ඕකමයි. එහෙම නැත්නම් සීකෝ අපත්ත මානසෝ අනුතරං යෝගක්කේම අපත්තේ මානෝ සීක බහටපත් වෙලා තම කෙලවර කරලා නැහැ. නමුත් අනුතර යෝගක්ෂේම පතන කෙනාට. එහෙනම් කීනාසව උසිතව උසිතවන්තා කතකරණීය කියන රහතන් වහන්සේට සතර සතිපට්ඨානයි. මට හිතෙනවා ඉතලා මෙහෙම කියනවා නිකන් සතිපට්ඨානේ හැලු කෙරුවා වගේ කියලා. මෙච්චර ලස්සන නැහැ. කවදාකවත් හැලු කිරීමක් වෙන්නේ නැහැ. ඒ සරුවචනාංශයේ දේශනා කළා තියෙන ඒක නිසා අපි මේක වඩන ගමන් මම හිතනවා ඒක තමයි ඉස්සලා කරන්න ඕනේ. වඩන ගමන් බණ කියලාමත් නෙවෙයි ගහලා බැනලත් නෙවෙයි තව කෙනෙකුට ආදර්ශයක් දෙන්න ඕනේ. නිහඬ බණකින් මෙන්න Tamanට අනුකම්පාව කරන කෙනා මෙන්න මේමයි සතිය වඩන්න ඕනේ. සාසනයට අනුකම්පා කරන එක නම් මේමයි සතිය වඩන්න ඕනේ කියන එක අපේ අතිමුත් උදේට පිපෙන ඉර නිසා මල් පිපෙන්න උදව් වෙන්න වගේ. තව කින්නෙකුට හරි එක්කෙනෙකුට හරි දෙන්න බැරුව මැරෙන්න වුණොත් බුදුහාමර අපිට චෝදනා කරන අපි නිමි પરම්පරාවට වැටෙනවා. අපි දන්නවා අපෙන් කෙනෙකුට දෙන්නේ නැහැ. ඒක සාපයක්. මොකද මේ දක්වා මේක ගෙනාව ඉතාමත්ම දුකසේ. බොහෝම අමාරුවෙන් ගෙනත් තියෙන නිසා අපි උත්සාහ කරන්න ඕනේ ශක්ති ප්‍රමාණයෙන් වඩන අතර මේක බෙල්ලකොලේ තියලා විකුණන්න බෑ. තමන් කරා පැමිණෙන කෙනා බලලා එයාගේ වෙලාව බලලා පුළුවන් විදිහට මේක දුන්නොත් ඉතින් අර පුත්‍රජානනාසික අධිෂ්ඨාන ශක්තියයි. අපි කරන මේ ප්‍රයත්න නිසා අපි අපි මේ තාසනික නැත්නම් කෙලස් නිසා ඇති වෙන මේ ප්‍රශ්න දුර වෙන අතර සියල්ලටම හරින කෝකටත් අයියක් වගේ ඕන කෙනෙකුට සැක නැතුව දෙන්න පුළුවන් සත්‍යපට්ඨානකට අපි මේ දවස් ගාණක් ගත කරේ. ඉතින් ඒ නිසා බාධක එනකොට උරගාලා බලන්න මිස බාධක එනකොට ඊචාත බැඳගෙන අඬන්න නෙවෙයි. මේ ඒ එන දුකට සතුටින් මුහුණ දීලා ඒ දුක් අල්ලපන ලස්සේ සතිපත්තා ගැනීමට උත්සාහ කරන ප්‍රයත්නයේදී මේ ධර්ම දේශනාව දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાપ્તિ මෙතනින් සටහන් කරනවා සිය දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා